නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු හොඳයි අපි සුපුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු මම රණසිංහ මහත්තයාට ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දවසේ ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා එයින් පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ඊයේ දින ඔබ වහන්සේ දුන් උපදෙස් මත උඩුකය ඉදිරියට නැඹුරු වීම වැළැක්වීමට අසුනක හිඳගෙන පැයක් පමණ භාවනාවේ යෙදුණෙමි. හුස්ම ක්‍රමයෙන් සංසිදී ගිය බව දැනුණ අතර බිමට නැමී තිබූ දෙපතුල් බිමට කැටී තිබුණු දෙපතුල් පැදුරට පැදුරට තද වී පුපුරා පුපුරු ගසන්නා වැනි වේදනාවක් දැනුනි. ඒ සමගම ඉන් මිදෙන්නට සිත භාවනාවෙන් ඉවත් විය. මෙබඳු අවස්ථාවක මා කළ යුත්තේ කුමක්දයි පහදා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මෙම නිස්සරණ වණයට පැමිණිදා සිට මා පැය කිහිපයක්ම සක්මන් භාවනාව සඳහා යොදාගත්ෙමි. වැලිමඩුවේ සක්මන් කරන විට අද දින කිසියම් අවස්ථාවක දෙපා ඉබේම එසවෙන ගැයවෙන බවක් දැනුනි. එය වේද භාවනාවේ යහපත් ගුණාංගයක්ද? එසේනම් ඉදිරියට මා එය දියුණු කරගත යුත්තේ කෙසේද? පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. පරයන්ක භාවනාවේදී සඳහන් කරලා තියෙනවා භාවනාව කරගෙන යනකොට යම් වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව දැනෙන අවස්ථාවේදී මොන වගේ පියවරක්ද ගන්නෙ කියලා. සාමාන්‍යයෙන් අපි මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිම මුල් කරගෙන යන මුල් අවස්ථාවේදී කායानुපස්සනා මට්ටමේදී එකපාරටම වේදනාවට හිත දාන්න යන්නේ නැහැ. ඒ නිසා අපි වේදනාවක් දැනෙනකොට උත්සාහ කරනවා තවදුරටත් මේ වේදනාව තියෙන අතරතුරේම අපිට පුළුවන් මේ ආනාපාන සතියෙම හිත රඳවන්න. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම නම් අපේ මූල කර්මස්ථානයේ ඒකෙම හිත රඳවන්න පුළුවන්ද කියලා බලනවා අර වේදනාව පවා දැනෙද්දි. කියන්නේ වේදනාවක් තියෙනවා. හැබැයි තාම උත්සාහයක් යෙදුවොත් හිත වේදනාවට යන්න නොදී ආනාපාන සතියෙම තියාගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී තව දුරටත් ආනාපාන සතියෙම හිත පවත්වන්න. හැබැයි යම් අවස්ථාවක මේ ආනාපාන සතිය යට කරගෙන වේදනාව උත්සන්න වෙලා යනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපිට වේදනාවට හිත යොදන්න පුළුවන්. ඒත් මේ ගැඹුරු මේ වේදනාවට පස්සනාව සඳහා නෙමෙයි. දැන් මේ වේදනාව තියෙනවා කියන්නේ වේදනාවක් වර්තමාන වශයෙන් පවතිනවා කියන්නේ හිත වෙනත් බාහිර අරමුණු වලට යන්නේ නැතුව වර්තමානයේ තියෙන බවට ලක්ෂණයක්. එක්තරා අන්දමකින් සතිය පවතින බවට ලක්ෂණයක් තමයි යම්සේ වර්තමාන වශයෙන් තියෙන වේදනාවක හිත හොඳට බැහැගෙන ඉන්නවා කියන එක. හැබැයි කටුකයි. අර බොහොම සංසිඳිච්ච හුස්ම රැල්ලක් දිහා බලන් ඉන්නවා වගේ කයට සැහැල්ලුවක් සහනයක් දැනෙන්නේ නැහැ. පුපුරු ගහනවා වගේ රිදුම් කැක්කුම් ඔය සියල්ල ඉතින් බොහොම කටුකයි. හැබැයි මේ කටුක වුණාට මේ සතිය පිහිටිය බවට ලක්ෂණයක්. ඒ නිසා අපි බුදුජාණන් වහන්සේ දේශනා කරන මේ වේදනානුපස්සනාව විශේෂයෙන් මේ එක්තරා අන්දමකින් නිවනට දුර්ග මාර්ගයක් කියලා. දැන් දුර්ග මාර්ගයක් කියන්නේ ඉතින් බොහොම පහසු මාර්ගයක් නෙමෙයිනේ. හැබැයි දුර්ග මාර්ගයක් ඒ වගේම කෙටි මාර්ගයක්. මොකද ධාමයේ සඳහන් වෙනවා දැන් අපි මේ ඉරියව් වෙනස් කරන නිසා වෙන් තමයි කියලා අපිට මේ දුක්ඛ සත්‍ය තේරෙන්නේ නැත්තේ. දුක්ඛ සත්‍ය වැටහෙන්නේ නැත්තේ. මොකද අපි වේදනාවක් දැනෙනකොට යම්සේ අපි වර්තමානයේ ඉන්න පවත්වන ඉරියව්වේ යම් අපහසුතාවයක් දැනෙනකොට අපි ඒක ඉවසන්නේ නැතුව ශනිකවම වෙන ඉරියව්වකට මාරු කරනවා. ඉතින් ඒ ඉරියව්වේ අපහසුතාවයක් දැනකොට තවත් ඉරියව්වකට යනවා. ඉතින් මේ විදිහට අපි නිරන්තරයෙන් ඉරියව් මාරු කරන නිසාම අපිට දුක වැටහෙන්නේ නැති බවට බුදුජන් වහන්සේ පෙන්눔 කරනවා. දේශනා කරනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ ඉරියව්ව දිගට පවත්වගෙන මේ යම් පමනකට හෝ දුක දරා ගන්න යම් පමනකට හෝ ඉවසන්න පුළුවන් නම් අන්න ඒකාන්දමකින් අපිට මේ කයේ තියෙන ස්වභාවය, කයේ තියෙන දර්ධය, කයේ තියෙන වේදනා කැක්කුම් සම්බන්ධයෙන් යම් වැටහීමක් එනවා. ඊළඟට අපිට පුළුවන් දැන් සාමාන්‍යයෙන් භාවනාවක අපි ඉක්මනට ඉක්මනට අපේ ඉරියව් මාරු කරන්න ගියොත් හිත එකඟ කරගන්න අවස්ථාවක් නැහැ. මොකද හිත එකඟ වෙගෙන එනකොට අපි ඉරියව් මාරු කරගන්නවා. ආ හිත වේකඟ වෙගෙන එනකොට ආ ඉරියව් මාරු කරගන්නවා. මුල් ආරම්භක යෝගාවචරයින්ට ඉරියව් මාරු කරද්දී මේ අපේ අර හදාගත්ත එකලස කැඩෙනවා. ඒ නිසා අර කැඩෙනවා ආයි හදනවා හදාගෙන හැදීගෙන එනකොට ආයි කැඩෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමයක් යන්නේ. ඒ නිසා අපිට ඉවසීම තියෙනවා නම් වේදනාවක් දැනෙද්දිත් ඉරියව්ව මාරු නොකර තව ටිකක් ඉදිරියට යන්න පුළුවන් නම් ඒ හරහා අපේ මේ හිතේ අර හදාගෙන ආව එකලස තව විනාඩියක් තව විනාඩි දෙකක් පවත්වන්න අපි රුකුලක් දෙනවා අවස්ථාවක් දෙනවා ඒ නිසා තේරුම් ගන්න අපිට එක අන්දමක එක ඉරියව්වක එක ආසනයක ඉන්න එක ඉන්න එකේ වැදගත්කමක් තියෙනවා ඊළඟට වේදනාව වැනි වෙනත් අරමුණක් දැනෙද්දිත් මුල කර්මස්ථානයේ හිත පැවැත්වීමේ වැදගත්කමකුත් තියෙනවා. හැබැයි මුල කර්මස්ථානයේ යට කරගෙන ඉවසන්න බැරි පට්ටමකටම වේදනාවක් පැන නගිනවා නම් Tamanට යම්සි ක්‍රමයක් තියෙනවා නම් ඒ වේදනාවෙන් මිදෙන්න සතිය කඩාගන්නේ නැතුව බොහොම විනයකින් යුක්තව එහෙම නැත්නම් සංවරයකින් යුක්තව ඒ තමන් ඉරියව් වෙනස් කරන හැටි දැනුවත්ව බොහොම සෙමින් කරලා අර තිබිච්ච වේදනාව පහ වෙන ආකාරය Tamante ඉරියව් වෙනස් කරන්න හිත පහළ වෙච්ච ආකාරය තැන් පටන් Taman ඒ අපිටම අතක කකුලක මේ වේදනාව හටගත්තා නම් අපි ඒ අත අත වෙනස් කරන හැටි වෙනස් කිරීම හරහා දැන් වේදනාව මිදෙන හැටි ඊළඟට Tamanට සහනයක් දැනෙන හැටි ඒ ටිකක් දැනගෙන ඔන්න නැවතත් මූල කර්මස්ථානෙට මෙනවා. ඉතින් මේ වගේ ක්‍රමයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ. එහෙමයි. ඒකෙම සක්මන් භාවනාව මෙම නිස්සරණ වණයට පැමිණ දා සිට මා පැකීපයක්ම සක්මන් භාවනාව සඳහා යොදාගත්ෙමි. වැඩිමළුවේ සක්මන් කරන විට අද දින කිසියම් අවස්ථාවක දෙපා ඉබේම එසවෙන යවෙන බවක්සේ දැනුනි. එය භාවනාවේ යහපත් ගුණාංගයක්ද? එසේනම් ඉදිරියට මාය දියුණු කරගෙන ගත යුත්තේ කෙසේද? පහදා දෙන්න ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. දැන් කොහොමද ඒ කියන්නේ මෙතෙන්දී අපි භාවනාව හොඳින් කරගෙන යද්දී අපිට යම් පමණක يعني වේදනාවක් දැනුණත් ඒකත් භවනාවේ ප්‍රතිඵලයක් තමයි. ඉතින් සමහරලාවට මේ සුභවාදී විදිහටම අපි බලාපොරොත්තු වෙන ආකාරයටම සහනශීලී ප්‍රතිඵලයක් නෙමෙයි හම්බෙන්නේ. නමුත් අර කලින් වගේ දැන් වේදනාවක් පවා මේ වර්තමානයේ සතිය පිහිටිය බවට ලකුණක්. ඉතින් අපි භාවනාවේ ප්‍රතිඵල වශයෙන් නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන්නේ බොහොම සතුටම නම් සැහැල්ලුවක්ම නම් ඉතින් එතන තියෙන්නේ එක්තරා අන්දමක අපි සැපයක් හොයා යන ගමනක්. සැපවත් බවක් හම්බ වෙන්නේ ඇත්තටම හිතේ තියෙන කෙලෙස් ටික අයින් වීම හරහායි. ඉතින් ඊට මෙහාදී යම් යම් ගැටලු සහගත තැන් යම් යම් දුක්ඛම් කටළු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකන් ඒ ගැනත් අපි දැනුවත් වෙමු. ඊළඟට දැන් මෙතෙන්දී නම් ඇත්තටම සුබදායී ලකුණක් ඇවිල්ලා තියෙන්නේ. දැන් භවනාව හොඳට කරගෙන යනකොට එක්තරා අන්දමක කයේ සැහැල්ලුවක් දැනලා තියෙනවා. ඉබේ වෙන ස්වභාවයක් ඇතිලා තියෙනවා. එතකොට මේ හොඳට ඉබේ වෙනවා කියන්නේ දැන් තමන්ට පදම අහුවෙලා යන්න ඕනේ වේගේ අහුවෙලා. තමන් ඕන අනවශ්‍ය උත්සාහයක් යොදන්න නැතුව අනවශ්‍ය වීරයක් යොදන්න නැතුව ගාන්ට ක්‍රමානුකූලව කයට යන්න ඇරලා අර ඒ දිහා බාහිරින් ඉඳන් බලනවා වගේ ක්‍රමයකට දැන් ගාන්ට ඔන්න හිත ඇවිල්ලා තියෙනවා. මේක තමයි වෙන්න තියෙන්නේ. මේ தത്വෙට ආවනම් ඒ කියන්නේ දැන් Tamanට ගානට මේ සමබරතාවය අහු වෙලා තියෙනවා. හම්බ වෙලා තියෙනවා. ඉතින් දිගට ඔය දේ පවත්වන්නයි තියෙන්නේ. එහෙමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මගේ දෙපා වලට අනුගාමීව ඇවිදින බිමත් දෙපසට උස් පහත් වන වාසේ දැනේ. වැලි මළුවේදී වැලිවල සිනිඳු ගොරෝසු බව දැනේ. ලනු පැදුර මතදී එම පැදුරේ සමහර දල කොටස් යටිපතුල් තුලට ගමන් කරන වාසේ දැනේ. සක්මන් භාවනාව තවත් ඉහළට දියුණු කර ගැනීමට මින් ඉදිරියට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව්. දැන් අපි දැන් හොඳයි. ඇත්තටම දැන් දැන් මේ කතා කරද්දි සමහරලාට හිතෙන්න පුළුවන් මේ මේවත් භාවනාද කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට මේ මොකද මේ ඇත්තටම මේ පුංචි ළමයි ළමෙක් වුණත් මේ මේකේ දැනෙ මේ ඇවිදිනකොට එයාටත් දැනෙන්නේ ওই ටිකම තමයි. දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේ තේරුම් ගත යුතු සුතමේ ඥාණයෙන් තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. අපි මේ දැනෙන දේ මත විවිධාකාර සිතුවිලි ගොඩනගනවා. එක්ක මේක හොඳ වශයෙන් ගන්නවා, එක්ක මේක නරක වශයෙන් ගන්නවා, මේක ප්‍රිය කරගන්නවා, අප්‍රිය කරගන්නවා. එහෙම නැත්නම් මේක උඩ විවිධාකාර න්‍යායන් ක්‍රියාත්මක කරන්න ගන්නවා. මේක වේදනානුපස්සනාද, චිත්තානුපස්සනාද, එහෙම නැත්නම් මේක පඩවි ධාතුවද ඔය වගේ අපි තේරුම් අපි ඉගෙනගෙන තියෙන විවිධාකාර මත මේක උඩට දාගන්න හදනවා. ඉතින් මේ හැම එකක් හරහාම සිද්ධ වෙන්නේ අපි අර අර හිතේ තියෙන වෙනත් පැත්තක් අවදි වෙන්න අත තියෙනවා. දැන් භාවනාවකදී කරන්නේ එහෙම කරන්නේ නැතුව පුළුවන් තරම් මේ ස්වාභාවික වෙන දෙයට, ඍජුව දැනෙන දෙයට හිත තියලා හිතන එක පුළුවන් තරම්, ඒ කියන්නේ හිතන එක කියන්නේ දැන් අපි වැඩක් කරද්දී අපි සමහරලාට දැන් අපිදමු තේ එකක් බොනවා. තේ එක දැන් බොනකොට අපිට හොඳට රස දැනෙනවා. ඒක රසණං රසනේ දැනෙනවා. ඒ කාට රස දැනෙනවා. නමුත් අපි ඒකේ රස බලනවා වෙනුවට අපි වෙනත් කෙනෙක් එක්ක එක කතා කරනවා. එහෙම නැත්නම් රූපවාහිනියක් නරඹනවා. නැත්නම් පත්තරයක් බලනවා. එහෙම නැත්නම් වෙනත් දෙයක් ගැන කල්පනා කරනවා. ඉතින් ඒ හරහා වෙන්නේ අපි කරන ක්‍රියාවේ නෙමෙයි අපේ හිත පවතින්නේ. ඒක සම්පූර්ණයෙන් පැටලිලා තියෙන්නේ. දැන් භාවනාවේදී කරන්නේ අපි කරන ක්‍රියාවේම හිත පවත්වනවා. හිතේ එකක් තියාගෙන විඳීම තව එකක් වෙන්නේ නැහැ එතකොට. අපි විඳගන්න දේ තුළම හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරගෙන අන්න මුළු හිතින්ම අර අත්දැකීම ලබනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් මේක හරියම අමාරුයි මොකද අපේ හිත බාල කාලයේ ඉඳන් වැඩිහිටි වෙනවත් එක්ක පුළුවන් තරම් මේ අපේ ඔළුවට දාගන්න දැනුමත් එක්ක හිත පුළුවන් තරම් සංකීර්ණ වෙනවා. සංකීර්ණ වෙලා සංකීර්ණ වෙලා අන්තිමට අර තිබිච්ච සරල බවට අපිට යන්න බැරි තරමටම අපේ හිත බොහොම තදින් මුල් බැසගත්ත යම් යම් දෘෂ්ටි වලටපත් වෙනවා. ඉතින් ඒවෙන් තමයි අන්තිමට මේ හිත මුදා ගන්න තියෙන්නේ. ඒ නිසා ඇතැම් වෙලාවට මේ දරුවෙකුට මේ භාවනාව බොහොම පහසුවෙන් අල්ලගන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන්නේ දරුවට මේ භාවනාවේ තියෙන වටිනකම තේරෙන්නේ එයාට අහු වෙන්න පුළුවන්. නමුත් මේ කෙලෙසුන්ගෙන් තොර හිතක තියෙන වටිනකම, නීවරණ නීවරණ බැහැර වෙච්ච හිතක තියෙන වටිනකම, නීවරණ වලින් තොරව කෙලෙස් වලින් තොරව පවතින හිතක හිතක් දිගට පවත්වන පවත්වීමේ තියෙන වටිනකම මේ වගේ දේවල් ගැන යාට වැටහීමක් නැහැ. නමුත් වැඩිහිටියෙක් මේ தත්ත්වය අත්දැකලා මේකේ තියෙන වටිනකම තේරුම් ගන්නවා නම් සුතමේ ඥානෙ ඇති කර ගන්නවා නම් මෙතන මේ තියෙන සරල බව අගය කරන්න අපිට අන්න හේතු මේ තේරෙන ගන්නවා. ඉතින් ඒ නිසා දැන් මේ සක්මන් භාවනාවේදී දැන් එතකොට මේ ලනුපැදුරේ ඇවිදිනකොට දැන් හොඳට Tamanට ගොරෝසු බව දැනලා තියෙනවා. ගොරෝසු බව දැනෙනකොට දැන් බලන්න දැන් අපි හිතමු මේ පොළවේ හේවා වරක්මන් මේ ලනුපැදුරේ වේවා දැන් අපි යටිපතුල තියෙනකොට ඒ තියන්න පොළවේ ස්පර්ශ වෙන මොහොතෙම එතෙන්ට හරියටම හිත යොමු කරන්න උත්සාහත් වෙන්න. දැන් මුලදී අපිට දැනෙන්නේ අපි මේ අත්ල අපි මේ යටිපතුල කියලා හිතුවොත් මුලදී අපිට දැනෙන්නේ යම්සි සුළු ප්‍රදේශයක එක තමයි අපිට දැනෙන්නේ. නමුත් අපි හොක තව ටිකක් සංවේදී වුණොත් එහෙම අපිට තේරෙනවා ඔන්න යටිපතුලේ ඔන්න සමහරලාට ඇඟිලි ටික මුලින්ම ස්පර්ශ වෙනවා. ඔන්න ඇඟිලි වලත් කොයි ඇඟිල්ලටද මුලින්ම ස්පර්ශ වෙන්නේ. ඊළඟට ඒ ඇඟිල්ලේ කොහොමද ලණුවේ තියෙන තද ගති දැනෙන්නේ? ඒක ඊළඟට අනිත් ඇඟිලි වලට පැතිරෙන්නේ කොහොමද? ඊළඟට තෙරපුමක් ඇති වෙන්නේ කොහොමද? ඊළඟට රළු ගතියක් දැනෙන්නේ කොහොමද? ඒ අර ඒ මෙහෙ රළු ගතිය දැනනකොට අනිත් ඒවට මොකද උනේ? ඉතින් මේ විදිහට බොහොම සියුම් මට්ටමේ හැබැයි බොහොම ප්‍රාථමික සංවේදනාවන් බොහොම ප්‍රාථමික දැනුවත් වීම ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් අපි දැන් මේ සතිය යොදලා එළඹ සිට සිහිය පාවිච්චි කළා බොහොම යහුසුලුව එතන එතන මේ සිද්ධ වෙන දේ දැක ගන්න උත්සාහත් වෙනවා. ඒ නිසා දැන් යම් කෙනෙකුට දැන් ගොරෝසු බව දැනෙනවා නම් සිසිල් බවක් දැනෙනවා නම් රසණ ගතියක් දැනෙනවා නම් දැන් තව පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න මේ දැනෙන තැනටම හරියටම හිත යොමක් යොමු කරන්නේ කොහොමද? ඉල්ල කරන්නේ කොහොමද? ඒකට දැනෙන්න ඉස්සෙල්ලා හිත යදුවොත් ඒත් පරාදයි. දැනුණට පස්සේ හිත යදුවොත් ඒත් පරාදයි. දැනෙනවත් එක්කම ගන්නට එතෙන්ට හිත යොදලා ඒ දැනෙන සම්පූර්ණ පරාසයම අල්ලගෙන ඒ දැනිච්ච දෙයට සිද්ධ වෙන වෙනස්කම්වත් අල්ලගත්තා නම් අන්න මේ භාවනාවෙන් ගන්න තියෙන රසය නැත්නම් ලුකසයනස කියන්නේ මේ ධර්ම ඕජාවක් කියලා මෙතෙන්ට මේ වගේ මේ අපි විඳින අත්දැකීම තුල තියෙනවා ලොකු සාරයක්. අපිට මේ ඒ සාරය අපෙන් අයින් වෙලා යනවා අපි වෙනත් බාහිර දේවල් හිත හිතා මේ වැඩේ කරනකොට. අනිත් එක මේ සාරය අර අපි සාමාන්‍යයෙන් අපි කැමති රූප දකිමින් කැමති සද්දාහමින් කෙලෙස් ජනිත කරමින් ලබන වින්දනයක් වගේ දෙයක් නෙමෙයි. මේක බොහොම එක්තරාන්දකින් හරිම සරල බොහොම උදාසීන දෙයක්. හැබැයි මේ බඳු කටයුත්තකදී පමණයි අපිට හොඳින් සතිය දිනු කරගන්න හම්බ ඒක නිසයි මේ සාමාන්‍යයෙන් භවනා කර්මස්ථාන වශයෙන් බොහොම සරල දේවල්, උදාසීන දේවල්, කෙලෙස් ජනිත කරන්නේ නැති දේවල් හඳුන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ தත්ත්වය හොඳින් තේරුම් අරගෙන කරගෙන යන කටයුත්ත කරන්නයි තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස අප මීට පෙර භාවනා උපදේශකවරුන් වෙත ගොස් ආනාපාන සති භාවනාව වඩද්දී ධානතල හතරකට සිත ගෙන යා හැකි විය. නමුත් මෙහිදී එසේ ධානතල වලට යා නොහැකි විය හේතුව පහදන්න. එසේම ආනාපාන සති භාවනාවේදී ඇස් හොඳින් වසා ගත් විට නිදිමත දැනෙන නිසා ඇස් අඩවන්ව තබා ගැනීම වරදක්ද? අඩවන් තබා ගැනීම නරකද? වරදක්ද? වරදක්ද? අපි දෙවෙනි ප්‍රශ්නෙට මුලින් උත්තර දෙමු. දැන් Tamanට කියන්නේ ඇස් තද කරලා වහගත්තොත් ඒක වැරදි ඇත්තටම. ඒ කියන්නේ අපි මේ ඇස් දෙක වහගත්තාම ඇහි කිසි ආයාස කර බවක් තියෙන්න බෑ. ඒ කියන්නේ අපේ මේ ඉරියව්ව හොඳට වාඩුණාට පස්සේ ඉරියව්වෙන් යම් පහසුවක් සැපයක් ගෙන දෙන්න ඕනේ. ඉතින් අපි ඇස් දෙක කිටි කිටි තද කරගත්තොත් ඉතින් ඒ කියන්නේ අපි වැරදිලා. එතන ආතතියක් ගොඩනැගිලා තියෙන්නේ. ඒකයි මේ සාමාන්‍යයෙන් ඉරියව්ව බොහොම සැහැල්ලුවෙන් තියෙන්න ඕනේ. ඇඟ ලිහිච්ඡ ස්වරූපයෙන් තියෙන්න ඕනේ. එතකොට තමයි මේකට සැහැල්ලුවක් එන්නේ. කය සැපවත් වුනොත් විතරයි සිත තැම්පත් වෙන්නේ. ඔච්චරයි මේ න්‍යාය නීතිය. එතකොට ඒ නිසා තේරුම් ගන්න මේ S2 බොහොම සරලව අපි සාමාන්‍ය නිදාගෙන ඉන්නකොට S2 වැහිලානේ තියෙන්නේ. අපි මේ උමනාවෙන් S2 තද කරලා වහන්න උමනාවක් නැහැ මේ නිදාගෙන ඉන්නකොට. ඒ ඒ தත්වෙමයි S2 පවත්වන්න තියෙන්නේ. හැබැයි S2 වහගෙන ඉන්නකොට නිින්ද යනවා නම් නිින්ද යාම වළක්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ඔන්න අපිට පුළුවන් S2 පොඩ්ඩක් අඩවන් කරගෙන ඉන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වහලා නැහැ. පොඩ්ඩක් ආලෝකය ඇතුළට යන්න ඉඩ දීලා තියෙනවා. ඒ හරහා අර නිින්ද එන එක වළක්වා ගන්න පුළුවන්. එතකොට ඒක තව එකක්. ඉතින් මේ ක්‍රම භාවිතා කරාට වරදක් නැහැ. අර S2 අඩවන් වෙලා තියෙන වෙලාවේදී නිකන් පොඩි පරාසයක එක පවත්වන්න කියන්නේ වටපිට මුළු මුළු දිගටම පේන විදිහට S2 අරගෙන ඉන්න එපා. එතකොට කියන්නේ හිත පිට යනවා. දා මේ සුළුවෙන් අරගන්න නිින්ද යන එක වළක්වා ගැනීම සඳහා පමණක්. ඊළඟට මුලින්ම අහන අහලා තිනවා මේ ප්‍රශ්නේදී අර වෙනත් තැන්වලදී ධානතල හතරකට ගෙනියන්න පුළුවන් ආනාපාන සතියෙන් එයි මෙහෙදි බැරි කියලා. ඉතින් ඒක ඉතින් තමන්ගේ අතේ තියෙන්නේ. ඉතින් තමන්ට දැන් සමත භාවනාව ඔස්සේ යනකොට ආනාපාන සතියෙන් ධාන හතරක් කරන්න පුළුවන්. ඉතින් ධ්‍යාන වලටයි ගිහිල්ලා ඊළඟට ධ්‍යාන සම්බන්ධයෙන් ලොකු වැටහීමක් ඇති කරගෙන ධ්‍යාන ධ්‍යාන ධර්මයන් එහෙම නැත්නම් ධ්‍යාන අංග ගැන සෑහෙන වැටහීමක් ඇති කරගෙන ඊළඟට ධ්‍යානයෙන් මිදිලා ඒ ධ්‍යාන අංග සම්මර්ෂණය කරන ස්වභාවය නැත්නම් ඒ ධ්‍යාන අංග අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණය නගන ස්වභාවය එහෙම නැත්නම් මේ ධ්‍යානයෙන් මිදිලා ඉරියව්වට හෝ වෙනත් චිත්තානුපස්සනා පැත්තකට යොමු වෙන ස්වභාවය මේ ඇවිල්ලා සමත පූර්වංගම විපස්සනාවේ ක්‍රමවේදය. ඉතින් අපි මෙහෙදී ඒ ක්‍රමය ඒ තරම්ම යොදන්නේ නැහැ. ඒ කියන්නේ කෙලින්ම උපචාර සමාධි මට්ටමේකට හිතාවනම් එතනින් අපි විපස්සනාවට ගන්නවා. නමුත් කෙනෙක්ට හොඳට ධ්‍යාන වශීතාවයක් තියෙනවා නම් සෑහෙන්න ඍජු මේ ලොකු කරදරයකින් තොරව ධ්‍යාන වලට යන්න පුළුවන් නම් හොඳට Tamanට පුරුදු වෙච්ච ධ්‍යානයක් තියෙනවා නම් ඒකට ගිහිල්ලා ටික වෙලාවක් හිතේ එකඟ බව ඇති කරගෙන ප්‍රමෝදයක් ඇති කරගෙන සමාධිය දියුණු කරගෙන ඒකෙන් ඊළඟට මිදිලා එක්කෝ ධ්‍යාන ධර්ම ධ්‍යාන අංග විපස්සනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් හිතේ ඒ කියන්නේ දැන් කායික වශයෙන් දැනෙන වේදනාවන් වෙන්න පුළුවන්. ඊළඟට දැනෙන ස්පර්ශය හරහා දැනෙන මේ මොකක්ද ඒකට කියන්නේ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ වෙන්න පුළුවන්. මේ කොයි එකටත් ඊළඟට විපස්සනාවට දාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකට මේ අහන කෙනාගේ වර්තමාන தත්ත්වය අනුව තමයි පිළිතුරක් දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය අහපු කෙනාට මේ හරහා නම් යන්න ඕනේ. ඉතින් තවදුරටත් ප්‍රශ්න කරන්න. මෙතෙන්දී අපිට සාකච්ඡාවට සහභාගී වෙන්න අවශ්‍ය නම් ඒ පැත්තෙන් එකගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. හොඳයි. සක්මන් භාවනාව යනු අනෙක් භාවනාවලට සිත එකඟ කර ගැනීමට උපකාරයක් මිස නිර්වාණ මාර්ගය දක්වා වැඩි දියුණු කරගත නොහැකියයි සිතේ. එය පැහැදිලි කර දෙන්න. ඒක නම් වැරදි ආකල්පයක්. මොකද මේ ඒ කියන්නේ සූත්‍ර දේශනා රසක විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චංකමනාදිකමානං සමාධි චිරට්ටිතිකා ඔන්න වගේ වචන වලින් එනවා. අපි මේ චංකමේදී එහෙම නැත්නම් මේ සක්මන් භාවනාවේදී යම් කෙනෙක් සමාධියක් ලැබුවා නම් අන්න ඒක බොහොම චිරස්ථිතිකයි. එහෙම නැත්නම් සෑහෙන කල් පවතිනවා කියන එක බුද්ධ බුද්ධ වචනේම තියෙනවා. ඊළඟ දේ තමයි අතීතයේ මේ රහතන් වහන්සේලා වැඩහිටි කාලවල දැන් කල්පනා කරලා බලන්න ඔය අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ එහෙම අපි මේ නටබුන් පරීක්ෂා කරන්න ගියොත් සෑහෙන්න තියෙන මේ සක්මන් මලු. නමුත් අභාග්‍යයකට අපේ ලංකාවෙන් විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති ශාසනය විනාශ වෙලා ගියත් එක්ක අන්තිමට මේ පරියත්තියට තමයි මුල් තැනක් දීලා එන්න පටන් ගත්තේ. එතකොට අර සක්මන් මළුවල ප්‍රයෝජනයක් නැති වුණා. අපිට නිකන් වෙහෙර විහාරස්ථාන වලක් පමණක් ඉතුරු වුණා. අර සක්මන් මළු අපෙන් ඈතට ගියා. නමුත් ඇත්තටම මේ සේනාසන ආදී මේ පටන් ගත්ත ඔය ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේලා එහෙම මේ අතීතය හොඳට හාරා උස්සලා තමයි මේ සක්මන් භාවනාවේ තිබිච්ච ඒ ප්‍රායෝගික වටිනාකම තේරුම් අරන් තියෙන්නේ. දැන් කෙනෙක්ට සක්මන් භාවනාව හොඳට ප්‍රිය බවක් තියෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් මේ නිවන් මාර්ගට පහසු දොරක් එයා විවෘත කරගෙන තියෙනවා. හැබැයි කෙනෙක් විශ්වාස කරනවා නම් මේ භාවනාව කියන්නේ පරයන්ක භාවනාවේ කියලා, එයා බොහෝ සෙයින් සමතයට බර අර එක්තරා අන්දමකින් ගතානුගතික මට්ටමක ගත වෙන කෙනෙක්. ඊළඟට භාවනා ක්‍රමවල බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමවල තමයි සක්මන් භාවනාව තියෙන්නේ. අනිකුත් ආගම්වල කරන භාවනා ක්‍රමවලදී මේ සක්මන් භාවනාව ඇත්තෙත් නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු භාවනා ක්‍රමවල සක්මන් භාවනාවට ප්‍රධාන තැනක් තියෙනවා. ඉතින් දැන් නීවරණ දුරු කරන ක්‍රම වශයෙන් බුදුන් වහන්සේ පෙන්නනවා දැන් මේ දවල් කාලයේදී සක්මනේදී නීවරණ දුරු කරමින් භාවනා කරනවා. පරයන්කයෙන් ඉඳගෙන එහෙම නැත්නම් ඉඳගෙන ඉඳගෙන භාවනා කරමින් මේ නීවරණ ධර්මයන් දුරු කරනවා. ඊළඟට රාත්‍රී කාලයේදී යාත්‍රියේ මුල් යාමේදී සක්මන් කරමින් භාවනා කරමින් මේ නීවරණයන් ප්‍රහාණය කරනවා. ඊළඟට වාඩි වෙලා පරයන්කින් ඉඳගෙන මේ නිවරණයන් ප්‍රහාණය කරනවා. අන්ට මධ්‍යම යාමේදී සැතපෙලා සිහියෙන් යුක්තව ගත කරනවා. දැන් ඊළඟට නැවතත් මේ අලුයම මුල් යුගයේදී මුල් ආරම්භ ආරම්භක යුදයේදී සක්මන් භාවනාව විතරයි ඇතැම් වෙලාවට. සක්මන් සක්මනේ යෙදෙමින් ඔන්න මේ නිවරණයන් ප්‍රහාණය කරනවා, ඈත් කරනවා, වැඩපවත්වනවා. ඉතින් මේ විදිහට මේ ඉරියව් හතරම බුදුරජාණන් වහන්සේ නිවන් දොරටු වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ කොයි තැනද මේ කොයි ඉරියව්වේද අපිට නිවන් දොරටුව විවෘත වෙන්නේ නිවන සාක්ෂාත් වෙන්නේ කියලා නිශ්චිතව කියන්න බෑ. ඉතින් අප්‍රමාණ කියන්නේ සාක්ෂි ඉතින් හම්බෙලා තියෙනවා මේ ඇතම් කෙනෙක් ඉතින් අපි හිතුවොත් අපි මේ අත්දකින්න නිවන කියන්නේ මේ හොඳට සමාධිගත වෙලා තාම ගැඹුරු සමාධියක ඉඳද්දී එක පාට ෂණීකව නිකන් හෙනයක් ගැහුවා වගේ දෙන දෙයක් කියලා හිතුවොත් ඒක වැරදි. එහෙම දෙයක් නෙමෙයි මේ ඉන්ද්‍රිය ධර්මයන් විවිධාකාර ක්‍රමවලින් අපි දියුණු කරනවා. ඉන්ද්‍රිය ධර්මයන් කියලා කියන්නේ සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඉතින් මේවා හොඳට දියුණු කරනවා. ඒවා දියුණු කරගෙන යද්දී ඒවා බල ධර්මයන් බවට පත් වෙනවා. ප්‍රබල බවට පත් වෙනවා. ඊළඟ බොජ්ජංග ධර්මයන් බවට පත් වෙනවා. මේවා එක්තරා අන්දමකින් ක්‍රමානුකූලව වර්ධනය වීමක් තියෙන්නේ. ඊළඟට මේවා යම් අවස්ථාවකදී සමබරතාවයක් ඇති වුණා නම් අපිට ඒ අවස්ථාවේදී යම් හේතුවකුත් ඉදිරිපත් වුණා නම් කර්මයක් හොඳට මෝදු වෙලා ඇවිල්ලා තුනනම් අන්න ඒ අවස්ථාවේදී මාර්ගක්ෂණයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ආනන්ද හාමුදුරුවන්ට දැන් මේ පිටු මේ ප්‍රවෘත්ති අහලා තියෙනවා මේ ධර්ම කතාවන් අහලා තියෙනවා කවුරුත් දන්න කතාවක්. දැන් ආනන්ද හාමුදුරුවන්ට පළවෙනි සංඝායනාවට එන්න කියලා ආරාධනාව ලැබුණා. හැබැයි උන්වහන්සේ රහත් වෙලා හිටියේ නැහැ. බුදුජානන් වහන්සේ පිරිනුවන් පාලා දැන් මාස 3කුත් ගත වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේ පුළුවන් තරම් උත්සාහ කළා මේ රහත් වෙලා මේ සංගායනාවට වඩින්න. ඉතින් උත්සාහ කළා උත්සාහ කළා ඉඳගෙන ඉඳලා භාවනා කරා හිටගෙන ඉඳලත් භාවනා කරා ඇවිදිමින් භාවනා කළා වැඩේ හරියන්නේ නැහැ. අන්තිමට يعني උත්සාහය වැඩි වුණා. අන්තිමට හිතුවා ඉතින් මේක හරියන පාටක් නැහැ කියලා විවේක ගැනීම සඳහා මේ ඇඳට ගිහිල්ලා සැතපෙන්න කියලා හිතලා සාමාන්‍යයෙන් කියන්නේ සැතපෙන්න කලින් හැබැයි ඉන්න ඉඳගෙන ඉන්න අයිඩියාවෙත් නෙමෙයි. අර පොළවෙන් කකුල් දෙක මිදෙනවත් එක්ක සැතපෙන්නටත් පෙර ඒ අතරමැද ඉරියව්වක තමයි උන්වහන්සේ රහත් වුණා කියන්නේ. ඉතින් මේ අනුව අපිට තේරෙනවා මේ ඉරියව්ව මෙන්න මේ ඉරියව්වේදී අපි නිවන් අවබෝධ කරගන්නේ කියලා අපිට රාමුවකට දාන්න බෑ. අපේ හිතේ තියෙන මේ බොජ්ජංග ආදී ධර්මයන් කොයි අවස්ථාවේද සමබර බවට පත් උනේ? අන්න එතෙන්දී අපිට නිවන් අවබෝධ වෙනවා. ඒ කාරණේ තේරුම් ගන්නයි තියෙන්නේ. එහෙමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතියෙන් පිහිටා සමාධිගත වීම ඇරඹෙන ඇරඹෙන පිටට වාගේ ඍජු කය මදින් මද පසුපසකට ඇලවීමක් සිදු වේ. එවිට සිය පිහිටුවීමට බාධා ඇති කරවමින් නැවත කය ඍජු කිරීමට සිදු වේ. භාවනාව ආරම්භයේදීම පසුපස බිත්තියක් හෝ ආධාරකයක් ඇති ස්ථානයක වාඩි වීම නුසුදුසුදැයි පහදා දෙන සේක්වා. මා ආදුනිකෙක්මි. නිවසේදීද මෙම ගැටලුව ඇති වී නිසි උපදේශයක් නොමැති කමින් පීඩාවට පත්ව සිටිමි. මුල මුල කොටස පොඩ්ඩක් අය කියන්න. ආනාපාන සතියෙන් ආනාපාන සතියෙන් පිහිටා සමාධිගත වීම ඇරඹෙන විටම වාගේ ඍජු කය මැදින් මද මදින් මද පසුපසට ඇලවීමක් සිදුවේ. එවිට සිහිය පිහිටුවීම බාධා ඇති කරවමින් නැවත කය ඍජු කිරීමට සිදුවේ. හරි. එක ක්‍රමයක් තමයි ඉතින් අපිට අර ඊට කලිනුත් ප්‍රකාශ කළා වගේ ඇන්දක් තියෙන පුටුවක් භාවිතා කරන්න පුළුවන්. එතකොට කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් තරුණ තරුණ කෙනෙකුට නම් බොහෝ විට මේක වෙන්න තියෙන අඩුව මේ ඉඩ අඩුයි. මොකද එයාට සාමාන්‍යයෙන් ඍජුව වාඩි වීමේ හැකියාව තියෙනවා. නමුත් අපි ටිකක් වයසට යනකොට ඉතින් ඔය යම් යම් දුබලතා එනකොට සමහර විට ඉතින් ඉරියව්ව පවත්වන්න යම් ආධාරක උපකාරක බාහිරින් හොයාගන්න සිද්ධ වෙනවා. ඒ නිසා එකක් ක්‍රම එකක් තමයි ඇඳක් තියෙන පුටුවක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් බිත්තියකට හේතු වෙලා භාවනා කරන්න කියන එක සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. මොකද අපි මේ හේතු වෙලා කරන මේ හේතු වෙලා වහනා කරන්න පුළුවන්. හැබැයි ඒ ටිකක් අපේ ඉරියව්ව හරහා හැදෙන්න ඕන වීරය හැදුනට පස්සේ. මොකද මුල් අවදියේදී මේ වීරය සෑහෙන හේතුවක් වෙනවා අපේ මේ හිත එකඟ කරගන්න. වීරය මුල් කරගෙන තමයි අපේ මුල් අවදියේදී නීවරණ ටික යටපත් කරන්නේ. මොකද සෑහෙන නීවරණ බලයක් මැඩගෙන තමයි මුලදී යන්න සිද්ධ වෙන්නේ. හැබැයි කෙනෙක් හොඳට භවනා කරාට පස්සේ එයාට ක්‍රම අහු වෙනවා. යාම හොයාගන්නවා කොහොමද මේ හිත මෙල්ල කරගන්නේ කියලා ක්‍රම විවිධාකාර ක්‍රම. ඒ හම්බ වෙනකොට එයාට නීවරණ සෑහෙන යටපත් වෙලා අන්න එයාට ඊළඟට බලන්න පුළුවන් මොන අවස්ථාවේ කය පැවැත්වුවොත්ද හොඳට සමාධි වෙන්නේ කියලා. එතකොට තමන්ට තේරෙනවා නම් මේ ඍජුව කය පැවැතීම සමාධිගත වීමට බාධාවක් කියලා ඊට වඩා කයට පහසුවක් දෙන්න ඕනේ කියලා තේරෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී කය පොඩ්ඩක් තව සැහැල්ලු වීම සඳහා හේතු කරාට වමක් නැහැ. ඊට මෙහාදී අපි ලොකුවට සමාධි ගැන හිතන්නේ නැතුව හිත වර්තමානයේ පවත්ව ගන්න සතිය පවත්ව ගන්න එක ගැන තමයි උනන්දු වෙන්න අවශ්‍ය වෙන්නේ මූල කර්මස්ථානයේ පවත්ව ගන්න. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි තුමු ආනාපාන සතිය වඩන යෝගියෙක් අපි තුමු හුස්ම රැලි පහක් ආස්වාද ප්‍රස්වාස හුස්ම රැලි පහක් එයාට එක දිගට බලන්න පුළුවන්. ඊළඟට උන හිත පිට යනවා. Taman දන්නෙත් නැහැ හිත පිට ගියා මොකක් හරි අරමුණක හිටියා. ඔන්න ටිකක් වෙලා ගියාට පස්සේ මතක් වුණා. ඉතින් ආයෙත් හුස්ම රැල්ලට හිත ගත්තා. ඔන්න තව හුස්ම රැල්ල අපි තුමු හයක් බැලුවා. නා හිත පිට ගියා. ඉතින් ඔන්න මතක් වුණා දැන් මේ භාවනා කරන්න ඇවිල්ලා ඉන්නේ කියලා මතක් වුණා. ඔන්න ආයෙ ගෙනල්ලා තියාගත්තා. ඉතින් ආයෙ බැලුවා. ඉතින් ඔහොම ඔහොම තමයි ඉතින් මේ බොහොම වැටි වැටි තමයි නැගිටින්න තියෙන්නේ. ඉතින් මෙහෙම මේ ගමන කරගෙන යනකොට අපි තුමු මෙයාට හැකියාව හම් වෙනවා. ඔන්න හුස්ම රැලි 30ක් එක දිගට දැන් පවත්වන්න. හුස්ම රැලි 30ක් එක දිගට දැන් කඩා ගන්න නැතුව අරගෙන යනවා. ඊට ඔන්න 50ක් තියාගෙන අරගෙන යනවා. අපි තුන් 100ක් එක දිගට අරගෙන යනවා. 150ක් 200ක් එක දිගට අරගෙන යනවා. කොහොම අරගෙන යනකොට ඔන්න යාගේ හිතේ ටික ටික ටික ටික ටික අන්න සමාධි ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ අවස්ථාවකදී අපිට දැන් හිත බලෙන් ගේන්න උවමනාවක් නැහැ. හිතට දැන් මේ තන හුරු වෙලා තියෙනවා. ගෙදරට ඇවිල්ලා ඉන්නවා. ගෙදර ඉන්න යා කැමැත්තක් දක්වනවා. අපි කෙවිතෙන් පහර දීලා ගේන්න අවශ්‍ය නැහැ. අපි හිතමු හුස්ම රැලි 200ක් එක දිගට හිත පිට නොගිහින් නොගියත් මේ ගියත් වැඩි කරදරයක් කරගන්න නැතුව නැවතම එයා විසින්ම එන පසුබිමකට අවස්ථාවට ආවනම් අන්න ඒ අවස්ථාවේදී Tamanට තේරෙනවා නම් මේක තවදුරටත් තීව්‍ර කරන්න තවදුරටත් දියුණු කරන්න දැන් වීරය අඩු කරන්න ඕනේ බව එයාට තේරෙනවා. දැන් මුලදී වීරය හොඳට තියෙන්න ඕනේ. ඒ වැඩගත් වීරියම දැන් අඩු කරන්න වෙනවා සමාධිය වැඩි කරගන්නවා. අන්න ඒ අවස්ථාවේදී මේ වීරය අඩු කිරීම සඳහා අන්න ඉරියව්ව අපි තව පොඩ්ඩක් රිහිල් කරනවා. එහෙම නැත්නම් කය තව පොඩ්ඩක් සැහැල්ලු වෙන්න ඔන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ තමන් ඉන්න தත්වය අනුව තමයි එතකොට මේ හේතු වෙනවද නැද්ද ඉරියව්ව මොන වගේ පවත්වනවද කියන එක තීරණය කරන්න වෙන්නේ. අවසරයි ගෞතර ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සම්බන්ධවයි. සක්මන් භාවනාවේදී සමහර යෝගීන් ඇස්වසාගෙන යනවා. තවත් සමහර අය බෙල්ල නමාගෙන දෙපතුල් දෙස බලා යනවා. තවත් සමහර අය තම දැස් මදක් ඉදිරියට බිම්පලා යනවා. මේන් කිමක් හරිද? වැරදිද? කරුණාවෙන් මට වටහා දෙන්න. ඒක නම් හොඳ ප්‍රශ්නයක්. මේ අර මුලින් කියපු ක්‍රම දෙකම වැරදි. ඇහ වහගෙන සක්මන් කරනවා නම් ඒකත් වැරදි. ඊළඟට බිම බලාගෙන කකුල් දෙක දිහා බලාගෙන සක්මන් කරනවා නම් ඒකත් වැරදි. ඇත්තටම ඔය දැන් ඔය අභියෝග වලට බයකමයි තමයි ඔතන තියෙන්නේ. මොකද දැන් S2 පියාගත්තාම මොකොත් පේන්නේ නැහැ. ඉතින් අපි දැන් S2 පියාගෙන මේක කරන්න බලනවා. හැබැයි ඕක නෙමෙයි වෙන්න ඕනේ. S2 අරගෙන යන්න. මේක අභියෝගේ තියෙන එතන තමයි. හැබැයි S2 අරගෙන මේ වටපිට බල බල යනව නෙමෙයි. වටපිට බල බල ඉතින් මෙතන සතිය පිහිටවන්නත් හැකියාවක් එනවා. ඒ ටිකක් සෑහෙන එහාට ගියාට පස්සේ. ඊට මෙහාදී Tamange ඇස් මට්ටම තියෙනවානේ Tamanට ආයාසයකින් තොරව අපි නිකන් සාමාන්‍යයෙන් ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට මේ ආයාසයකින් තොරව ඇස් දෙක තියෙනකොට එල්ල වෙන යම්සි දුරක් තියෙනවා. අන්න ඒ දුර තමයි පවත්වන්න ඕනේ. ඒ දුර පවත්වගෙන ඇස් දෙක අරගෙන කකුල් දෙක දිහා බලන්නේ නැතුව තමයි සක්මනේ යෙදෙන්න තියෙන්නේ. දැන් අපි කොහේ හරි ඇවිදිනකොට කකුල් දෙක දිහා බලාගෙන ඇවිදින්න ගියොත් ඉතින් ඇක්සිඩන්ට් වෙන එකයි වෙන්නේ. ඉතින් ඒක එහෙම ඒක එහෙම දෙයක් නෙමෙයි මේ අපි කරන්න හදන්නේ. අපි මේ සාමාන්‍ය විදිහට සක්මන් කරනවා. සාමාන්‍ය විදිහට සක්මන් කරද්දී ආයාසයෙන් තොරව සක්මන් කරද්දී ඒ යටිපතුල් වලට දැනෙන දේ, කයේ යටකොසට දැනෙන දේ සම්බන්ධයෙන් බොහොම සියුම්ව දැනුවත් වෙනවා. සියුම්ම සතිය පවත්නවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේ සඳහා S2 විවෘතව තියෙන්න ඕනේ. S මට්ටම Tamanට ආයාස කර නොවි බොහොම සැහැල්ලු විදිහට පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ යන අතරෙදි අනිකුත් විවිධාකාර අරමුණු වලට මුල් තැන නොදී මේ Tamanට උවමනා මේ යටිපතුලේ එහෙම නැත්නම් කයේ යටකොටසේ දැනෙන වේදනාවන්ට හිත ගන්න හැකියාවක් ගන්න ඕනේ. මේ මේවා අභියෝගශීලී. හැබැයි මේක මේක තමයි කරන්න තියෙන්නේ. බෙල්ල පොඩ්ඩක් ඉදිරියට නැවෙනවද? එහෙමත් නැහැ. එහෙමත් අවශ්‍ය නැහැ. කියන්නේ ඉදිරියට එහෙම නැවෙන්න ඕමනාවක් නැහැ අතර මේ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඇවිදිනකොට බෙල්ල නමාගෙන ඉතින් සමහරු සමහරු ඉන්නවා ඉතින් බෙල්ල නමාගෙන ඉතින් එහෙම යන අයත් හැබැයි මේකෙදි එහෙම විශේෂයෙන් භාවනාව සඳහා බෙල්ල නමාගෙන යා යුතු නන්නේ. ඔව්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළමු වතාවට සක්මන් භාවනාවේ යෙදෙන කෙනෙක්මි. සක්මන් භාවනාවේ යෙදී සිටින විට සිත නිසංසල වූ විට පර්යංක භාවනාවට යෙදීම සුදුසුද? තවදුරටත් සක්මන් භාවනාවේම යෙදීම සුදුසුදයි කාරුණිකව පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔව් හොඳට හිත එකඟ වුණා නම් සක්මන් භාවනාවෙන් ඊළඟට පරයන්කට යන එක සුදුසුයි. මොකද සක්මන් භාවනාවේ සක්මන් භාවනාව කියන්නේ ටිකක් රළු ඉරියව්වක්. ඒකෙදී පරයන්කයේ තරම් මහා ගැඹුරකට හිතට බැහැ ගන්න සමහරවිට ඉඩක් නැහැ මොකද අපි චේතනාපූර්වකව යම් කටයුත්තක යෙදෙන නිසා. කියන්නේ දැන් අපි අඩියක් ඔසවන්න, පාදයක් ඔසවන්න චේතනා පහල කරන්න ඕනේ. ඊළඟට ඒක පාදයේ ඉස්සරහට ගෙනියන්න චේතනා පහල කරන්න ඕනේ. පාදයේ පහත් කරන්න චේතනා පහල කරන්න ඕනේ. ඊළඟ පාදයේ ඔසවන්න චේතනා පහල කරන්න. ඉතින් සෑහෙන ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවා. හැබැයි දැන් ඔය ක්‍රියාවලිය හරහා හොඳට හිත වර්තමානයට ආවට පස්සේ හොඳට හිත එකඟ වෙලා තියෙනවා නම් ඊළඟට ඔන්න පරයන්කකට ගිහාම අර හදාගත්ත එකලස හරහා සෑහෙන ගැඹුරකට හිත ගෙනියන්න පුළුවන්. ඒ නිසා යම් සෑහෙන පමණකට හිත එකඟ කරගත්තට පස්සේ මෙල්ල කරගත්තට පස්සේ සක්මන පරයන්කට යන එකේ වරදක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ප්‍රථම වතාවට සක්මන් භාවනාව පුරුදු කරන අයෙකි. මා සක්මනෙහි යෙදෙන විට මුලින්ම ඇවිදිනවා ඇවිදිනවා යන්නද පසුව වම දකුණටත් පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න සිතමින් ක්‍රියා කරන ලදී. වරින් වර විවිධ සිතුවිලි පැමිණියද පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න පමණක් අරමුණු වේ. මේ පිළිබඳ සිහිය පිහිට වූ විට ටික වේලාවකින් මාගේ දෙපාවල බර දෙපාවල බර බවක් දැනේ. එය මාගේ වැරදි වැටහීමක්ද පහදා දෙන්න. නෑ කිසිසේත්ම නැහැ. ඒක නිවැරදි වැටහීමක්. ඒ කියන්නේ Tamanට මේ වැඩේ කරගෙන යනකොට ඇතැම් වෙලාවට පාදවල බර හොඳට දැනෙන්න පුළුවන්. ඊළඟට ඒ සරහට ගෙනියනකොට ඒ ගෙනියන යම් චලනයන් හොඳට දැනෙන්න පුළුවන්. ඊළඟට පාදයේ පහත් කරනකොට එතන සැහැල්ලු බවක් දැනෙන්න පුළුවන්. නැත්නම් මස්පිඬු වල යම් යම් වෙනස් වීම ඒවා දැනෙන්න පුළුවන්. ඊට පොළවේ ස්පර්ශ වෙනකොට ඒ දේවල් දැනෙන්න පුළුවන්. ඉතින් මේ කොයි දේත් දැනෙන්න පුළුවන් දේවල්. ඉතින් ඔය මේ එකක්වත් දැනුණා කියලා ඒවැය කිසිම වැරද්දක් නැහැ. දැනිය යුතු දේවල් තමයි දැනලා තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්ස භාවනාවට නවකෙක් වන මම මට පරියංකයේදී සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් සිත එකඟ කරගෙන ආස්වාස සහ ප්‍රාස්වාසයේ මෙනෙහි කළ හැකි නමුත් විවිධාකාර වූ සිතුවිලි මතුවී ඒකාග්‍රතාවයේ බිඳියයි. එවිට එම සිතුවිලි ඔස්සේ සිත දිව බලයි. නැවතත් සතිමත් වී මූල කර්මස්ථානයේ වන ආනාපාන ආනාපානයට සිත ගත්තත් තවත් මොහොතකින් පෙරසේම සිදුවේ. සක්මනේදී වැඩි වේලාවක් සිතේ ඒකාග්‍රතාවයේ රඳවා ගත හැකිය. පර්යංකේදීද එලෙස වැඩි වේලාවක් සමාධිමත් පිනකින් කිරීමට සිතුවිලි ඔස්සේ දිව යාම නොවීමට කෙසේ සකස් වේ යුතුදයි පහදා දුන මැනවි. ත්වන් සරණයි. ඔව් මේකට නම් එකම විසඳුම ඉතින් තව තව මේක භාවිතා බහුලී කතා කියලා බුදුජනන වහන්සේ කියන්නේ ඒකයි. අපිට දැන් ක්‍රමේ අහුවෙලා තියෙනවා. දැන් Tamanට ක්‍රමේ අහුවෙන හින්දා තමයි දැන් ওই විනාඩි 10ක් ඔය හිත එකඟව තියාගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඊළඟ මේක නැවත නැවත කරන්න කරන්න ඔන්න 10 11 වෙනවා. 11 12 වෙනවා. 15 20 30 පැය බවටපත් වෙනවා. ඉතින් මේක ඒකයි සතතාභ්‍යාසය කියලා සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වෙන්නේ මේක නිරන්තරේ කරන් නිරන්තරයෙන් කරන්න වෙන්නේ ඒකයි. අපි මේ භවනා මධ්‍යස්ථාන තියා හදාගෙන කැප වෙලා සීලයක් සමාදන් වෙලා මේකට මේ යෙදෙන්නේ මේ යෙදීම අවශ්‍ය නිසා. මේකට මුල් තැනක් දීලා අනිත් කටයුතු වලින් අයින් වෙලා මේකට යෙදෙන්න අවශ්‍ය නිසා ඉතින් Tamanට දැන් ක්‍රමයේ අහුවෙලා තියෙන බව තේරෙනවා. ඒක තව තව බහුලීකృత කරන්නයි තියෙන්නේ. තව තව ඒක යෙදෙන්නයි තියෙන්නේ. මේ යෙදීම හරහා ඉතිරි ටික අහුවෙන්නේ. ඊළඟට සිතුවිලි එන එක ස්වාභාවිකයි. ඒක කිසිසේත්ම වළක්වන්න බෑ. මොකද සිතුවිලි ඔස්සේ දුවගෙන ගියපු හිතක් තමයි දැන් මේ බොහොම සරල අරමුණක අපි පවත්වන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් හිත තමන්ගේ පුරුදු තැන් වලට ඒ නිසා අනිවාර්යෙන් දුවනවා. ඉතින් තමන්ට වෛර කරගන්නේ නැතුව මේක තමයි මේ හිතේ ස්වභාවය කියන එක තේරුම් අරගෙන නැවතත් මේ වර්තමාන අරමුණට එහෙම නැත්නම් මූල කර්මස්ථානයට හිත ගන්න මූල කර්මස්ථානය වැඩිපුර ඇසුරු කරන තාක් වැඩිපුර ඇසුරු කිරීම හරහාමයි එතකොට මේක මේ තව දියුණු කරන්න පුළුවන් වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී සිත භාවනා අරමුණෙහි පීඨා ගත්තත් විනාඩි කිහිපයකින් බාහිර අරමුණු කරා සිත දුවයි. මෙය මගහරවා ගැනීමට මාර්ගය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඒකම ඒකමයි ඉතින් කියන්නේ තියෙන්නේ. ඒ කියන්නේ මූල කර්මස්ථානයක් අපි හඳුල්ලා දෙන්නේ ඔය කාරණේ සඳහායි. ඒ කියන්නේ දැන් හරි ලස්සන උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා බලන්න කියනවා ඔන්න කිඹුලෙක් ඉන්නවා. දැන් මේ ඒ කිඹුලව කොහොම හරි අල්ලගෙන බැඳගෙන එනවා. ඊළඟට ණයකුත් ඉන්නවා ටිකක් දැවෙන්ත ණයෙක්. ඌවත් අල්ලලා බැඳ ගන්නවා. ඊළඟට ටිකක් ලොකු කියන්නේ බරක් ඔසවගෙන යන්න පුළුවන් ලොකු පක්ෂියෙකුත් අල්ලගෙන බැඳ ගන්නවා. ඊළඟ නරියෙකුත් අල්ලලා බැඳ ගන්නවා. බල්ලෙකුත් අල්ලලා බැඳ ගන්නවා. තව ඉබ්බෙක්ද කොහෙදත් ඉන්නවා ඌවත් අල්ලලා බැඳ ගන්නවා. ඒ වගේ ඔහම වගේ සත්තු 6 දෙනෙක් බැඳ ගන්නවලු. බැඳගෙන දැන් මේ බැඳගත්ත අයව දැන් අපි තුමු ලණු දැන් හයක් තියෙනවා. ලණු හය ඔක්කොම අරගෙන එක තැනක බැඳිනවා. දැන් මෙතෙන්දී මේ හය දෙනාගෙන් හොඳට එක අවස්ථාවකදී ශක්තිමත් වෙච්ච කෙනා ඔස්සේ තමයි අනිත් පස් දෙනාම දෝගෙන යන්නේ. අපි තුමු යම් අවස්ථාවක කිඹුලා ශක්තිමත් වුණා නම් කිඹුලා යන්නේ වතුරට නිසා අනිත් ඒවුන් ටිකත් ඔක්කොම අකමැත්තෙන් උනත් වතුරට கிඳා බහිනවා. අපි තුමු අර පක්ෂියා යම් අවස්ථාවක ප්‍රබල වුණා නම් ඒ පක්ෂියා ඉහළට ඔසවනකොට අනිත් සත්තු ටිකක් ඔක්කොම ඉහළට ඔසවෙනවා. හැබැයි යම්සි අවස්ථාවක මේ ලනු 6 අරගෙන බොහොම ප්‍රබල එහෙම නැත්නම් බොහොම ශක්තිමත්ව පොළවේ හිටවපු අණුවක මේ ලනු 6ම බඳිනවා. දැන් මොකද වෙන්නේ? දැන් එක්කෙනෙක්වත් කොයිතරම් වෙර දාලා ඇද්දත් Tamanට වමනා පැත්තට අනිත් කටියව ගෙනියන්න හැකියාවක් නැහැ. Tamanට යන්නත් බෑ. මොකද අර බැඳලා තියෙන කණුව හරිම ශක්තිමත්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කණුව උපමා කරනවා මේ මූල කර්මස්ථානයට. අර සත්ව හය දෙනාව උපමා කරන්නේ අපේ මේ ආයතන හයට. ඇස කන නාසය දිව කය මන කියන ආයතන හයට. එතකොට මේ ආයතන වලින් මේ ඇස කන ආසාදී ආයතන වලින් එන අරමුණු වලට අපේ හිත දුවගෙන යනවා. ඒව වළක්වන්න තමයි අපි අර ප්‍රබල කණුවක් වශයෙන් වගේ තියෙන මේ මූල කර්මස්ථානේ හඳුන්ලා දෙන්නේ. ඒ නිසා මූල කර්මස්ථානයට පුළුවන් තරම් අනුබල දෙන්න, ඒකේ යෙදෙන්න, ඒකම තමයි හිත මෙල්ල කරන්න තියෙන එකම ක්‍රමය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාස නොදෙනී සිත සමාධිමත් වී ඇති කාලයේදී ඇස කන දිව නාසය යන ආයතන එකක් පිළිබඳව නැතිනම් කීපයක් ගැනද තමාට හැකි පමණ වේලාවක් ඒ ආයතන ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කිරීමද කළ යුත්තේ කරුණාකර පහදා දෙන මේ ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමි. නෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙම සිහි කිරීමක් නෙමෙයි ඇත්තටම කරන්න තියෙන්නේ. දැන් ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ වුණා කියන එකේ අධීර කීපයක් තියෙනවා. දැන් මුල් අවස්ථාවේදී ඔන්න ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස වශයෙන් අපි මෙනෙහි කරගෙන යනවා. මෙනෙහි කරගෙන ගිහිල්ලා අපි යම් අවස්ථාවක Tamanට හිත පිට යවා ගන්නේ නැතුව හිත පිට ගියත් කරදරයක් ඇති කරගන්න නැති පමණට ඔන්න දියුණුණා. දියුණුණාට පස්සේ ඊළඟ අධීරය වශයෙන් අන්න Tamanට තේරෙනවා ඔන්න හොඳට දිගට හුස්ම යන අවස්ථාවන් තේරෙනවා. කොටට හුස්ම යන අවස්ථාවන් තේරෙනවා. ඉතින් මෙහෙම ඒවත් තේරෙනවා. ඒවත් හොඳට පහු කරගෙන යනවා. මේ ඔක්කොම මේ අතරමඟ හම්බෙන සංසිද්ධීන් විතරයි. ඒ ටිකත් පහු කරගෙන ගියාම ඊළඟට උත්සාහත් වෙනවා මේ ආස්වාසය පටන් ගන්න හරියම කොහොමද මේක පටන් ගන්නෙ? මේ Tamanට මුලින් දැනෙන්නේ ටිකක් ගොරෝසු හරියක්. ගොරෝසු ප්‍රදේශයක් තමයි Tamanට මුලින් තේරෙන්නේ. මොකද Tamanගේ සතිය දියුණු නැති නිසා. දැන් අපි උත්සාහවත් වෙනවා මේ සතිය තව පොඩ පොඩ දියුණු කර දියුණු කරමින් අර Tamanට මුලින් නොදැනිච්ච මුල් අවස්ථාවටම හිත යොදලා කොහොමද මේ මුල් අවස්ථාවේ මේ ආනාපානෙ තේරෙන්නේ? ආස්වාසේ පටන් ගන්නෙ කොහොමද? එතකොට මුල් අවස්ථාවේ එතකොට ආස්වාසේ මුල් කොටස අල්ලගන්න බලනවා. ඒකෙත් දැනුවත් වෙන්න බලනවා. ඊට මැද කොටස Tamanට දැනටමත් තේරෙනවා. ඊට මේක ඉවර වෙලා යන්නේ කොහොමද? අවසන් වෙලා යන්නේ කොහොමද? අන්න ඒ කොටසත් තේරෙනවා. අපි කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. කියලා බුදුරජාන් වහන්සේ ඔය කායානුපස්සනාවේදී සඳහන් කරනවා. ඒ කියන්නේ මේ ආස්වාස හුලං රැල්ලේ මුළු ප්‍රදේශයම ආරම්භයත් මැද ප්‍රදේශයත් අවසානයත් කියන මුළු ප්‍රදේශයම හොඳට සතිය පවත්වනවා. ඒ වගේමයි ප්‍රස්වාසයේත්. ප්‍රස්වාසයේ ආරම්භය මැද ප්‍රදේශය අවසානය. මේ ප්‍රදේශ තුනම හොඳට සතිය පවත්වනවා. දැන් මේ දැන් මේ වෙනකොට මේකේ හොඳට සතිය පවත්වන්න පුළුවන් නම් අන්න එයාගේ හිතේ සෑහෙන සමාධියක් දිනු වෙනවා. මොකද දැන් හිත පිට යන්නේ නැහැ. අර බොහොම සියුම් මට්ටමේ හිත පවත්වන්න පුළුවන් තරමට සතිය දැන් ප්‍රබල වෙලා. නීවරණ යටපත් වෙලා. නීවරණ තියෙද්දි මේ වැඩේ කරන්න බෑ. නීවරණ හොඳට යටපත් වුණාට පස්සේ තමයි මේ වගේ බොහොම සියුම් අරමුණක හිත පවත්තම හැකියාව ලැබෙන්නේ. එහෙම වුණාට පස්සේ දැන් මුළු ආස්වාසේ මුළුල්ලම දකිනවා ප්‍රස්වාසෙත් මුළුල්ලම දකිනවා. මෙහෙම කරමින් ඉන්නකොට ඔන්න ආස්වාස ප්‍රස්වාසෙ බොහොම සියුම් වෙන්න ගන්නවා. කලින් හොඳට රළුව දැනුණා ඔන්න දැන් සියුම් වෙන්න ගන්නවා. Taman ඒ සියුම් වෙච්ච ස්වභාවය සියුම් වෙන්න ඉඩ හැරලා සියුම් වීම සඳහා යම් අනුග්‍රහයක් කරන්න ඕන නම් ඒ අනුග්‍රහය කරමින් ඒ ඒ සියුම් ප්‍රදේශයේ භුක්ති විඳිනවා. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. මේ ආස්වාස ප්‍රසආසයේ සංසිඳවනවා. සංසිඳවමින් ඒ කටයුත්තේ යෙදෙනවා. සික්ඛති කියන්නේ ඒක මේ ශික්ෂාවක් වශයෙන් පුරුදු කිරීමක් වශයෙන් ට්‍රේන් කරනවා අපේ හිත. මේ ටික දැනගන්න. ඔන්න ඒක හොඳට පුරුදුනාට පස්සේ ඔන්න අර Tamanට කලින් ආස්වාසයේ වෙනස්කම් තේරුණා. ඒක ප්‍රශ්වාසයෙන් වෙන් කරගන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඔන්න එක අවස්ථාවක් එනවා. ආස්වාසයේද ප්‍රශ්වාසයේද කියලා වෙන් කරගන්න බැරි අවස්ථාවක් එනවා. ඒ පමණට සංඥාව සියුම් වෙලා. දැන් හුස්ම රැල්ල තියෙනවා. දැන් මේ හුස්ම ගන්නවද හුස්ම හෙලනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙරිලා නැහැ හුස්ම ගන්නවා. හැබැයි මේ දැන් හුස්ම ගන්න එකද එහෙම නැත්නම් දැන් සිද්ධ වෙන්නේ හුස්ම පිට කරන එකද කියලා තේරෙන්නේ නැති පමණකට සංසිඳෙනවා. මේ අවස්ථාවත් සෑහෙන කාලයක් තිස්සේ ප්‍රබල කරන්න ඕනේ. ඒ මේ මට්ටමේ හිත පවත්වන්න ඕනේ. මේ මට්ටමේ හිත පවත්වන්න හැකියාව එනවා නම් මේ අවස්ථාවේදී නිදාගන්නේ නැත්තම් ඔන්න ඊළඟට අපිට පුළුවන් විපස්සනාවට බහින්න. ඒ කියන්නේ මේ මට්ටම අපිට පවත්වන්න හැකියාව ලැබෙනවා කියන්නේ උපචාර මට්ටමකට හිතපත් වෙලා තියෙන්නේ. ඔන්න උතනින්නම් අපිට පුළුවන් විපස්සනාවකට බහින්න. විපස්සනාවකට බහිද්දී කායානුපස්සනාවෙන් තමයි පටන් ගන්නෙ. එතෙන්දී අපිට පුළුවන් අර දැන් හොඳට හිත එකඟ වෙච්ච ඒ හිත දැන් මේ කයේ දැනෙන සංවේදනාවන් වලට යොදනවා. දැන් තමහල්ලාවට තද ගතියක් දැනෙනවා. කොහේ හරි කයේ යම් තැනක තද ගතියක් දැනෙනවා. එමන් කයේ සැහැල්ලු ගතියක් දැනෙනවා. බුරුල් ගතියක් දැනෙනවා. උණුසුම් ගතියක් දැනෙනවා. සිසිල් ගතියක් දැනෙනවා. මෙන්න මේ සාමාන්‍ය ඒ ධාතුන්ගේ ලක්ෂණ කියලා සාමාන්‍යයෙන් කියන්නේ අන්න ඒවට දැන් හිත යොදවනවා. මේ හිත යොදවීම හරහා තමයි අපි ධාතු මනසිකාරයට ක්‍රමානුකූලව බැසගන්නේ. ඉතින් මේවත් මෙනෙහි මේ අත වශයෙන් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. දැන් මෙනෙහි කරන්න ගියොත් අපි අර හදාගත්ත එකලස කැඩෙනවා. මොකද හිත දැන් සෑහෙන සංසිඳලා තියෙන්නේ. අපි මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන එකක් නෙමෙයි ඇත්තටම විපස්සනාව වෙන්නේ. විපස්සනාව වෙන්නේ මේ අනිත්‍ය දේ අනිත්‍ය බව අපිටත් පෙන්ල පෙන්ල දේවි. මේක මේ බුදුහාමුදුරුවෝ කියනවට අනිත්‍ය වෙලා නෙමෙයි. දැන් මේ ධාතුන් අනිත්‍ය නම් ඒක බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි අපිටත් අනිත්‍ය වෙන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරෝ කියපු වියප එක විශ්වාස කරගෙන අපිත් දැන් බලනවා මේක මේ ඇත්ත වශයෙන්ම අනිත්‍යද? මේ අපිටම රස්නේ ගතියක් දැනෙනවා. ඒ රස්නේ ගතිය කොහොමද ඇති වෙන්නේ? ඔන්න කොහොමද ඒක වෙනස් වෙන්නේ? විපරිණාමයටපත් වෙන්නේ? කොහොමද ඒක අවසන්ලා යන්නේ? ඔන්න නැවතත් තව තැනක ඔන්න රිදීමක් පටන් ගන්නවා. ඒක කොහොමද තද ගතියක් නම්? ඒක කොහොමද හටගන්නේ? ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඒක කොහොමද අවසන් වෙලා යන්නේ? මේ විදිහට මේ සියුම් සියුම් වශයෙන් මේ ධාතුන්ගේ ලක්ෂණ ඊළඟට අපි බලන්න උත්සාහත් වෙනවා. ඉතින් මේවා හොඳට මෙහෙම සියුම්ව යෙදිලා උත්සාහයෙන් බැලීම හරහා තමයි අපිට අර ඒවයේ තියෙන සාමාන්‍ය ලක්ෂණය කියලා සමාන පොදු ලක්ෂණය කියලා හඳුන්වන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ පොදු ලක්ෂණ ටික වැටහෙන්න ගන්න. ඉතින් ඔය සයඩෝ වූ පඬිතු ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනවා කෙනෙකුට අර මුල ඉඳලා ධාතුන්ගේ පෞද්ගලික ලක්ෂණ සංකත ලක්ෂණ වැටහෙන්නේ නැත්තම් එයාට මේ පොදු ලක්ෂණ කියන අනිත්‍ය දුක අනාත්ම කියන ලක්ෂණ වැටහෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි එකපාරටම අතෙන්ට යන්න උත්සාහවත් නොවි මේ ඉස්සෙල්ලා අපිට තේරෙන කොටස පටන් ගන්න ඕනේ. කායानुපසනාවෙන් පටන් ගන්න ඕනේ. පටන් අරගෙන මේ හොඳට මුල ලක්ෂණ ටික අල්ලගත්තා නම් අන්න ඊළඟට අපිට අර ටික මේකේ යෙදීම හරහා ඉබේම Tamanට තේරෙන්න ගන්නවා. මේක ස්වාභාවික වැඩෙන ක්‍රමයක් තියෙන්නේ. නැත්නම් අපිට එකපාරට අපිට දෙන හදිස්සියට මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කියලා මේක වඩා ගන්න බෑ. ඒක නිසා ඒක ආර්නේ තේරුම් ගන්න වටිනවා. පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී මුලැමැද අග වශයෙන්ද ආස්වාස වාතයේ සිසිල් බවත් ආස් ප්‍රාස්වාස වාතයේ උණුසුම් බවත් අත්විඳිමි. කෙමෙන් හුස්ම රැල්ල තුනී වී ගොස් මදක් නතරව නැවත හෙමින් ආස්වාස ප්‍රාස්වාසයේ යෙදුණු යෙදෙනු දැනේ. සියල්ල හිස් බවක් දැනේ. මගේ ශරීරයේ පරිසරයට මුසු වී ඇති බවක් දැනේ. ආස්වාස ප්‍රාස්වාස වාතයේ පමණක් මා ළඟ ඇත. ඒ සමග නොදෙනීම නින්දට වැටේ. හොඳින් අවදිව භාවනාවේ යෙදෙද්දී හිස් බවත් සමගම ඇතිවන නින්ද නොදෙනීම සිදුවන නිසා එය මගහැර යාම අපහසුව ඇත. නිින්ද මගහැරීමට සිතා කය ගැන සිත යොමු කරමි. අත් දෙක සහ පා දෙක පමණක් මා ළඟ ඇති බව දැනුනි. ටික ටික ශරීරයේ ඉහළට සිතගෙන යාමේදී පිටකොන්දේ ඉසිලිය නොහැකි වේදනාවක් දැනුනි. එය පාලනය කරගත නොහැකි තරම් දරුණු නිසා භාවනාවෙන් නැගිට්ටෙමි. වේදනාව අඩු විය. නැවත නැවත භාවනාවට උත්සාහ කළත් හිස් බවක් සමග ඇතිවන නිින්ද මගහැරගත නොහැකි විය. සමාවීමට පිහිට වෙන්න. සෙරුවන් සරණයි. පිටකොන්දේ වේදනාව භාවනාව නිසා ඇති වූක් නොව තිබුණ අසනීප తত্ত্বය මතුවීමකි. ඒකත් හොඳයි. ඔය ඔය ඔක තමයි කඩා ගන්න තියෙන්නේ. ඔය කියන්නේ ඔක්කොම ටික ලෑස්ති කරලා දුන්නාම මනුස්සයන් නිදා ගන්නවා. ඕකයි තියෙන ප්‍රශ්නේ. අර අපේ දැන් ඕක කඩා ගන්න තියෙන එක ප්‍රධාන ක්‍රමය තමයි සක්මන් භාවනාව. සක්මන් භාවනාවෙන් හිත සියුම් කරන්න ඕනේ. සක්මන් භාවනාවෙන් තව තව සතිය දියුණු කරන්න ඕනේ. සතිය කියන්නේ දැන් අර මං කලින් විස්තර කරා වගේ කොහොමද අර Tamanට පාදයේ ස්පර්ශ වෙනකොට කොයි හරියද දැනෙන්නේ? මොන විදිහටද දැනෙන්නේ? ඒක කොහොමද සියුම්ව අනිත් තැන් වලට පැතිරෙන්නේ? ඔය වගේ තැන් වලට හොඳට හිත යොමු කිරීම හරහා තමයි අර සතියේ තියෙන තීව්‍රභාවයක් ඇති වෙන්නේ. මේ තීව්‍රභාවය ඇති වෙන්න ඇති වෙන්න හිතේ අවදිමත් බවක් ඇති වෙනවා. දැන් සතිය තියනවා නම් හිත අවදිමත්. නිින්දයක් නැහැ එතකොට. සමහරවිට රැයට පවා නිින්ද නොයන්න පුළුවන් මොකද සතිය හොඳට නැගිටලා ඇවිල්ලා තියෙන්නේ. සතිය අඩු වෙලා සමාධිය මුල් තැන ගත්තොත් එයා බොහෝ සෙයින් නිින්ද යන්න උපකාර කරනවා. මොකද සමාධිය කියන්නේ හිත හොඳට එකඟයි, සෑහෙන සැහැල්ලුවකුත් දැනෙනවා. දැන් සතිය ටික ටික යට යනවා, සමාධිය උඩ එනවා. වීරයත් යට යනවා. ඔන්න මේ හිත නිදාගෙන යන නිදාගන්න යනවා. ඉතින් මේ මේ දේ Tamanට ඉතින් වෙලාම තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් මේ හරියට එනකොට කෙනෙක්ට තේරෙන්න ඕනේ මොකද්ද මේ සතිය. කියන්නේ තියෙන අරමුණේ වර්තමාන වශයෙන් හිත පවත්වන්න ඕනේ. ඊළඟට පාදයක් ඔසවනකොට ඔන්න ඒ ඔසවන ක්‍රියාවලියෙම හිත පවත්වනවා. ගෙනිනකොට ගෙනියන ක්‍රියාවලියෙම හිත පවත්වනවා. තබනකොට තබන ක්‍රියාවලියෙම හිත පවත්වනවා. ඒතකොට මේ විදිහට අපි තේරුම් ගන්නවා මේ සතියේ තියෙන ලක්ෂණ ටික. කොහොමද සතිය ඊළඟට දියුණු කරන්නේ? ඉතින් මේවත් තේරුම් ගන්නවා. සතිය තව තව තව සියුම් කරනකොට සියුම් කරනකොට ඔය නිින්ද යන එක ටික ටික වළක්ව ගන්න පුළුවන්. හැබැයි නිින්ද යා නිින්ද ගියා කියන්නේ දැන් ගිහිල්ලා තියෙන පාර හරි හැබැයි. මොකද පාර හරි ගිය නිසා තමයි ගාන්ට හිත සමාහිත වුණා, සමාධිගත වුණා. හැබැයි තාම සතියේ අඩු බව නිසා ඔන්න නිින්දට වැටුණා. දැන් මේ පාරේ සූදානම් වෙලා යන්න මෙන්න මේ හරියට එනකොට හිත නිදා ගන්නවා. ඒ බව දැනුවත් වෙන්න. ඒ හරියට ටිකක් ලං වෙනකොට බලන්න දැන් නිින්ද යන්නට ඔන්න මෙන්න තියලා නිකන් ටිකක් කිසිම තැනකට අදාළ නැති ස්තුඩි ටිකක් වගේ එන්න ඉඩ තියෙනවා. අන්න තේරුම් ගන්න ඔන්න දැන් බබා නිදා ගන්නයි හදන්නේ කියලා ඔන්න තේරුම් අරගෙන පොඩ්ඩක් හිතට ටිකක් වැඩිපුර සතිය පිහිටවන්න උත්සාහවත් වෙන්න. දැන් තමන් ආනාපාන සතියේ නම් කටයුතු කරන්නේ අන්න ඒ අවස්ථාවේදී පොඩ්ඩක් නැවත උත්සාහවත් වෙන්න හිත අවදිමත් කරලා ගන්න මොනවාද දැනෙන්නේ මේ අවස්ථාවේ උණුසුම් බවක් දැනෙනවද සිසිල් බවක් දැනෙනවද ගොරෝසු බවක් දැනෙනවද ඔය වගේ දේවල් පොඩ්ඩක් උවමනාවෙන් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න එතකොට නැවතත් සතිය අවදි වෙලා එනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මුලින්ම මෙම භාවනාවට පැමිණි අයෙක්මි සක්මන් භාවනාවේදී වැලි මළුවේ සක්මන් කරන විට වැලි ස්පර්ශ වෙනවත් සමගම වැලි වලට පාදයේ තබන විට ඇහෙන ශබ්දය වෙතද අවධානය යොමු වේ මෙය නිවැරදිදැයි පහදා දෙන්න. ලනුපැදුරුවිත් සක්මන් කරන විට ඊයේ හවස්සන විට සපත්තුවක් පැලඳගෙන වගේ සහ ඊතා සියුම් තුනී ලෙස පාදයේ ස්පර්ශ වෙනවා දැනේ. මෙම භාවනා අත්දැකීම අනුව භාවනාවට නිවැරදිව වැඩි ඇද්ද යන්න කාරුණිකව පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට දරුවන් සරණයි. මුලින් අහලා තේනවා ශබ්ද ඇහෙනවා කියලා, ශබ්දෙට හිත යනවා කියලා. සද්දෙට හිත ගියාම Tamanට පුළුවන් නම් ඒ ගැන දේශයක් ඇති කරගන්නේ නැතුව නැවතත් Tamanට දැනෙන දෙයට මේ පාදයේ ස්පර්ශයට කයේ යටකොසට හිත ගේන්න කරදරයක් වෙලා නැහැ. හැබැයි මේ සද්දේ මහා කරදරේ මේක කෙලවරක් නැහැ යන ගහනවා කියලා ඔන්න ඉතින් මේ මේ මේ ගැටෙන්න ගත්තොත් ඔන්න අපේ අර කෙලස් ටික ආයෙ අවදි වෙනවා. ඒකට ඉඩ ඉඩ නොදී සද්දෙට හිත ගියා ප්‍රශ්නයක් නැහැ. ඔන්න නැවතත් තීරුම් අරගෙන නැවතත් මූල කර්මස්ථානෙ හිත ගත්තා. ඔය වගේ ක්‍රමයක් තමයි යොදන්න තියෙන්නේ. සද්දට ගියා කියලා හිතේ කෙලසීමක් ඇති කරගන්නේ නැතිවීම තමයි අපි බලා ගන්න තියෙන්නේ. අපිට මේ වගකීමක් වෙන්නේ. ඊළඟට ඊළඟට මොකක්ද අහන්නේ? ලනුපැදුරෙහි සක්මන් කරන විට ඊයේ හවස් වන විට සපත්තුවක් පැලඳගෙන වගේ සහ ඊතා සියුම් තුනී ලෙස පාදයේ ස්පර්ශ වෙනවා දැනේ. මෙම භාවනා අත්දැකීම අනුව භාවනාව නිවැරදිව වැඩි ඇද්ද යන්න කාර්යක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ Tamanට එක එක විදිහට වැටහෙන්න පුළුවන්. ඉතින් මේ ඒ කියන්නේ හැමෝටම එක විදිහට නෙමෙයි මේවා වැටහෙන්නේ. Tamanට ඒ අවස්ථානුකූලව විවිධාකාර අන්දමින් වැටහෙන්න පුළුවන්. ඉතින් මුලදී ඔය සාමාන්‍ය සටහන් හරිය ඔය යන්නේ. ඒ කියන්නේ සටහන් කියන්නේ දැන් තමන්ට සපත්තුවක් දාගෙන ඉන්නවා වගේ තේරෙනවා. නිකන් ඇට සැකිල්ලක් වදිනවා වගේ තේරෙනවා. බයිසිකලයක් පදිනවා වගේ තේරෙනවා. ඔය වගේ දේවල් විවිධ විදිහට දැනෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඔය ඕවා තව පහු කරගෙන යන්න පහු කරගෙන යනකොට Tamanට හොඳට ඒ තැනම හිත පවත්වන්න පුළුවන් විදිහට මුළු කයම අමතක වෙලා එතනම හොඳට සියුම්ම හිත පවත්වන්න පුළුවන් හැකියාවන් මතුවෙන්න මතුවෙන්න ඉඩ තියෙනවා. නිසා මේ කරගෙන ගිහිලා තියෙන විදිහේ වරදක් නැහැ. ප්‍රගති සමාලෝචන පිණිස කරුණු වාර්තා කිරීම. ගරුතර ස්වාමින් වහන්සේ ප්‍රථම වැඩසටහන ද්වේතානුපස්ස සූත්‍රය. දෙක පසුගිය වැඩසටහන සත්පුරුෂ සූත්‍රය සහභාගී වූ. සතිය පුරුදු පුහුණු කිරීම එදිනදා ජීවිතයේදී ධර්මදේශනාවට ආස්වාදය. කරුණු විස්තර කිරීම උදේ දාහණය පිණිස කව්පි ලුණුමිරිස් හා අලහුදි මා විසින් බෙදා ගන්නා ලදී. පරිභෝජනය අවසන් වූ පසු ගොරක කැබැල්ලක් ඉතිරිව ඇති බව නිරීක්ෂණය විය. එය දිවගා රස බැලීමේදී යම් ආස්වාදයක් දැනුණු අතර මගේ අරමුණ එය වෙත යොමු වී යොමු වී සෙමින්නය විකමින් හා එයත් එයින් නිකුත්වන ශාවයේ රස වෙත හිත යොමු විය. විනාඩි කිහිපයකදී දකුණු පසින් නැගුණු හඬක් නිසා මගේ සිත එයට යොමු වුණ අතර ආහාර ගැනීමේ කාර්ය පටිපාටිය අවසන් කර නැගුණු හඬ වෙත විමසිලි විය. පිණ්ඩපාතයේ වඩින ප්‍රධාන දොර වීදුරුවේ කුරුල්ලෙකු ගැටීම හා එම සතා මියගොස් තිබීම නිරීක්ෂණය කළෙමි. පහේ සංකල්පය හා W8 සංකල්ප බිඳී ඇති බව ප්‍රත්‍යක්ෂ විය. ශබ්දය නිසා සිතේ ඇති වූ චංචල කම්පන ක්ෂණිකව උදාසීන විය. ගරුතර ස්වාමින් වහන්සේ මම දැන් කොතනද? මාගේ සති බලයේ දිශානතිය නිවැරදි හෝ වැරදි බව කෙටියෙන් ප්‍රතිචාර දක්වන්නේ මගේ පෙත නිවැරදි කර ගැනීමට ඉවහල් වන්නේ සමගේ සිත නිවේවා කද කියන්නේ දැන් ඔච්චර ඒ කියන්නේ හිතන්න යන්න එපා ඒ කියන්නේ මේ ওই තරම් ඒ කියන්නේ මේක මේ මොකද්ද කියන්නේ මේ උලවේදී අපි භාවනා කරන අපි මුල් වකවාන වේදී ඉතින් ඔය හැම දේවල්ම ඉතින් දැන් හිත ටිකක් සංසිඳනකොට ඉතින් ඔය වගේ දේවල් ලොකුවට දැනෙන්න පුළුවන්. ඉතින් ඉස්සර නම් ගණන් නොගත්ත දේවල් දැන් ලොකුවට දැනෙන්න පුළුවන්. ඉතින් ඒකේ වරදකුත් නැහැ. හිත ටිකක් ඉතින් වර්තමානයේ පැමිණි නිසා සංවේදී වුණ නිසා අර කලින් Tamanට කිසිසේත්ම නොවටිනා දේවල් දැන් වටින දේවල්, ලොකු දේවල් Tamanට ඍජුව දැඩිව දැනෙන දේවල් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් හිත කලම්බ ගන්නේ නැතුව, වැටෙන්නේ නැතුව භාවනාව කරගෙන යන්නයි තියෙන්නේ. භාවනාව කරගෙන යද්දී බලන්න අර පොතේ දැනුම පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඊයේත් මම ඒකයි මතක් කළේ. අර අපි ඉගෙන ගත්ත දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි මේ ගමන යන්න තියෙන්නේ. මොකද අපි සුතමේ ඥානෙ ඉස්සර කරගත්තොත් අපිට වරදිනවා. භාවනාමය ඥානය සඳහායි දැන් මේ අපි උත්සාහවත් වෙන්නේ. ඒ නිසා තමන්ට රසයක් දැනෙද්දී අපි තුමු ඕන දෙයක් ගොරක වෙන්න පුළුවන්, උණු මිරිස් වෙන්න පුළුවන් ඕන දෙයක්. තමන් ඒ රසයේ හිත පවත්තන්න. ඒ කියන්නේ මේ දැනෙන්නේ මේක මොකද්ද අරකද මේකද කියලා කරන්න ඒවා විමසන්න යන්නේ එතකොට සංකල්ප පැත්තට යන්නේ ඒ වෙනුවට ඒ රසයේ හිත පවත්වන්න පුළුවන් ඊළඟට වෙනත් මොකක් හරි දර්ශනයක් දැනුණාම දැක්කහම තමන් අපිටම සක්මන් භාවනාවේ නම් යෙදලා ඉන්නේ. ඒ දර්ශනය ඔස්සේ හිත යවන්න එපා. ඒ දර්ශනය ඔස්සේ හිත යවනවා කියන්නේ නැවතත් අපි හිතට මේ කෙලෙස් මේ සම්බන්ධ කරගන්න එකයි වෙන්නේ. ඒකට කිසිම වැදගත්කමක් නොදී දැක්ක දැක්ක එහෙම නැත්නම් දර්ශනයක් දර්ශනයක් දුටුවා දුටුවා කියලා ඒක එහෙම කපලා දාන්න. ඒක එහෙම කිසිම වටිනාකමක් නොදී අතහැරලා දාන්න. අත්හැරලා දාලා මූල කර්මස්ථානෙට එන්න. මූල කර්මස්ථානේ ආනාපාන සතිය නම් ආනාපාන සතියට ගන්න. වෙනත් බාහිර තියෙන කිසිම දෙයක් Tamanට මතක් වෙන දේවල් ඒ සියලුම දේවල් මතකයක් මතකයක් කියලා අතහැරලා දාන්න. ඒව ඔස්සේ යන්න එපා. ඒකයි කියන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසానයි. වාචික ප්‍රශ්න සඳහා විනාඩි 5ක කාලයක්වත් දෙන්න හොඳයි කියලා. හොඳයි වාචික ප්‍රශ්න කාටද තියෙනවද? වාචික ප්‍රශ්න තිබේ නම් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව යෝග යෝගිනීන්ගෙන් මා ඉතා ගෞරවයෙන් ඉල්ලසින්. ගෞරවනීය සන්නහස අර දැන් වේදනා දැනෙද්දී මේ බොහෝ වෙලාවට මේ සංවේදනා දැනෙනවා නිකන් මැෂින් එකක් ක්‍රියාත්මක වෙනවා වගේ ඇතුලෙන් මොකද්ද ක්‍රියාත්මක වෙනවා වගේ දැනෙන්නේ මැෂිමක් නිකන් මැෂිමක් නේද හා ඇතුලෙන් ගොඩක් වෙලාවට එහෙම දැනෙනවා එතකොට ඒ වෙලාවට සිතිවිලිද බලන්න ඕනේ මේ ඒ සංවේදනා පැත්තටද හිත යොමු කරන්න. ඒ කියන්නේ Tamanට හොඳට නිකන් අර දැන් දැන් ඇත්තටම මේ කය මැෂින් එකක් වගේ තමයි අ Tamanට ඒ වෙලාවෙදී හිතුවිලි වලින් තොරව හිත මේ කියන්නේ මේකේ හොඳට යෙදිලා තිනවා නම් Tamanට මේ කයේ කම්පන චංචල ස්වභාවයන් හොඳට වැටහෙනවා නම් එතන පැවැත්වට කමක් නැහැ. හැබැයි එතකොට දැන් දැන් හිතේ දොඩමලු බවක් නැහැනේ. නේද? දැන් සිතුවිලි මුකුත් නැහැ. කයේ තියෙන යම් වේදනාවකට එහෙම නැත්නම් කම්පන චංචල ස්වභාවයකට තමයි දැන් හිත හොඳට යොමු වෙලා තියෙන්නේ. අපිට කායानुපසනාව මට්ටමක ඉන්නේ. වරදක් නැහැ. يعني මේකේ අපේ නීතියක් නැහැ. දැන් අපේ චිත්තානුපසනාවකේ ඉන්නේ මම ආයි කායानुපසනාවට එන එක පහළට යාමක් කියලා නීතියක් නැහැ. මේ හතරේම හතරම කායानुපසනාව මේ හතරම සතිපට්ඨාන. හතරෙන්ම කරන්නේ මේ සතිය පිහිටෝන එක. ඉතින් කොයි කොයි හතරේ හිටියත් අපිට ආරක්ෂාව තියෙනවා. හතරෙන් කොයික හිටියත් අපිට ආරක්ෂාව තියෙනවා. වර එක හොඳට දැන් හතරම ප්‍රගුණ කරපු කෙනෙක් වරකට ප්‍රකට වෙන්නේ කායානුපස්සනාව නම් එතන හිත පැවැත්වුවට වරදක් නැහැ. වරකට ප්‍රකට වෙන්නේ වේදනානුපස්සනාව නම් එතන හිත පැවැත්වුවත් කමක් නැහැ. වරකට ප්‍රකට වෙන්නේ චිත්තානුපස්සනාව එතනට ගියත් කමක් නැහැ. ඉතින් හොඳට Tamanට ඒ අවස්ථානුකූලව ප්‍රකට වෙන එකේ තමයි හිත පවත්වන්න තියෙන්නේ. දැන් සමහරලාට ඔය දේ මේව කරනකොට ඔන්න හිතට දැන් සිතුවිලි එන්න පුළුවන්. මේක මොකද්ද කින්ද මන්ද කියලා ඔන්න හිතුවිලි එන්න පුළුවන්. එතකොට ආයි අතෙන්ට දාන්නත් පුළුවන්. ඉතින් එන එන විදිහට තමයි ලෑස්ති වෙන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. එහෙනම් වෙන ප්‍රශ්න නැත්නම් අපි අපේ ධර්ම සාකච්ඡාව භාවනා ගැටළු සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. අපි නැවතත් සවස් 5ට ධර්ම දේශනාව සඳහා මෙතනදී මුණ ගැසෙමු. සියලු දෙනාටම ඉතින් මේ උපදෙස් පිළිපැදලා මේ තව බොහොම සුළු කාලයයි සුළු කාල වේලාවක් මේ මේ භාවනා වැඩසටහනටම තියෙන්නේ. ඉතින් මේ ගත කරන කාලයත් නොසිස්ව ගත කළා. ඉතින් ඊටා හොඳින් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න, නිවන් සුව සාක්ෂාත් කරන්න සියලු දෙනාටම මේ භාවනා වැඩසටහන එකසේ හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.